කරු ස්වාමීන් වහන්සේ උදේ අර මහත්යේ කමඨා සුද්ධ කරනලාවේ ප්‍රකාශ කළා ඒ ආනාපාන භාවනාවක් කරද්දී ප්‍රලංක භාවනාවක් කරද්දී එයාගේ දැනෙන වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එයා මෙනෙහි කරනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඒක ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම මේ අනිත් මම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කරන අපේ ස්වාමීන් වහන්සේලා අනිත් අයටත් ওই වැරදි අවබෝධය තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ පංච උපාදානස්කන්ධයම දුකයි අනිත්‍යයි දුකයි සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලානේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා දැන් අපිට ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, රූපය අනිත්‍යයි. ඕවා මේ කියන්න පුළුවන්. නමුත් ඒක ඇත්තම මේ දැන් මේ අද මේ මේ මේ මේ දේශනාවලුත් අපිට අවබෝධ වුණා මේක බලන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඉස්සලා අපි සතිය පිහිටවගෙන උස්මේ ආනාපානසති භාවනාව කරලම තමයි මේක බලන්න ඕන කියන එක. නමුත් අනිත් අයට පාදලා දෙන්න ඉඳලා චුට්ටක් ඒ ගැන විස්තරයක් ගන්න පුළුවන්ද කියලා කරුණාවෙන් මතක් කරගන්න. අහතර මේක හුඟක් වෙලාවට මම හිතනවා තව කෙනෙකුට කෙනහිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද උගව දෙනෙක් ඒක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාව බොහොම ශ්‍රේෂ්ඨ භාවනාවක් විදිහට කල්පනා කරනවා. ඒක ලියලා ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්තම් කියලා කියනවා. නමුත් යට ද්වේෂය තියෙන බව අහුවෙන්නේ නැහැ. යමක් අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා කියන්නේ අභාවිත මනසකින් තරහෙන්මයි. ඒතකොට යටින් ද්වේෂානුසය වැඩ කරනවා. ඒ වෙනුවෙන් ඒක ඇවිල්ලා යනවා. ඒකේ මුලමදාග බලනවා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කිව්වහම එච්චර ද්වේෂයක් ඕනේ කරන්නේ නැහැ. ඒ නිසා ඔය අවබෝධ වෙන්න ඉස්සල්ලා නියම අනිත්‍ය නියම අනිත්‍ය අවබෝධ වෙන්නේ අනිච්ඡානුපස්සනාවෙන් පස්සේ. දුක අවබෝධ වෙන්නේ දුක්ඛානුපස්සනාවෙන් පස්සේ. අනත්තාන භාවනාවෙන් පස්සේ ඉතින් ඒක සඳහා ගොඩාක් සතිය වඩනකොට දේවල් වල විපරිණාමය දකින්නකොට අනිච්ච අනිච්චන් නොකියවත් නැතත් වැටෙනවා. එහෙම නැතුව දෙයක් පිළිබඳ අනිච්ච අනිච්චන් කියලා කියන්නේම දැන හෝ නොදැන ද්වේෂයෙන්. අත්ත කිලමතන යෝගයට වැටෙනවා. ඉතින් යටින් දිගටම අර ද්වේෂානුසය වැඩ කරනවා. මහා ලෝකෝට අනිච්ච දුක්ඛ නැත්තම් කියනවා ඇති. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් ඇඟට නොදැනී ද්වේෂයට යට වෙනවා. ඒ නිසා ඒවා ද්වේෂයට අහු නොවි ඒකෙන් ආශයක් ඇති කරන්නේ නැතුව අනුශයක් ඇති කරන්නේ නැතුව ඇති හැටිය දකින්න උත්සාහ කිරීමයි කරන්නේ. ඉතින් ඒක ලේසි නෑ. මොකද මේක බීලා තියෙන්නේ මුළු ලංකාවෙම කට්ටිය බීගෙන ඉන්නවා. ඒක නෑ ඔය බොන මිනිසුන් අපි මනින්නේ. මත් වෙනවයි කිය. ඒ වගේම බීම නැත්නම් භවනා ලෝකේ තියෙන ඔක්කොම හැමදේම අනිච්ච දුක්ඛ අනත්තං කිකේ ඉන්නවා. ඒ කියන්නේම ද්වේෂයෙන්. නැද්දකින් නොපතන් නොදකින් නොදෝමකින් කියලා කියන්නේ ඕකම තමයි අනිච්චන් දුක්ඛ අනත්තන් කියන්නේ ඕකට තමයි. ඉතින් තරහ එන්නේ. ඉතින් කොහෙද හිත විස්රාමයක් වෙන්නේ? ඉතින් කොහෙද හිත විවේක වෙන්නේ? මේකට ලනුවක් දවල් මිරි කන්නා වගේ ලට දියරෙත් දැල්ලා මිරි කන්නා වගේ දෙකකින් විතරක්. නැද්දකින් විතරක් කියන්නේ අනිච්චන් දුක්ඛ අනත්තන් කියන්නේ. පව් කියලා හිතනවා. මේ එක ධර්මයකටවත් එහෙම බනින්න ඕනේ නැහැ. ධර්මයේ ඇති හැටි දකින්නයි ඕනේ. ධර්මයේ මුලමදාග දකින්නයි ඕනේ. කංච දුකනතක නොයි නැවිත් ඉන්නෙත් නැහැ. ඒ නිසා ඊට වෙඩි මඩ හොඳයි. ඒ ආනාපාන විස්තර ඔක්කොම හොඳට බලනවා. ඒ කරා එතකොට එන රූප වේදනා සංඥා සංකාර කොයිම ආවත් නැත්නම් ශබ්ද රූප ගන්ධ රස මොනවා ආවත් ඒව මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මම මේ ආනාපානියත් එක්කයි යන්නේ කියලා යනකොට අරව පිළිවත් ද්වේෂයක් පහල කරගන්න ඕනේ නැහැ. අලව පිළිඳ ආශාව පහල කරගන්න ඕනෙත් නැහැ. ඒකටත් උපේක්ෂාව ආනාපානටත් උපේක්ෂාව තුලින් ඉදිරියට යෑමයි තියෙන්නේ. ඒක දැඩිසිත අල්ලගෙන ඉන්න කෙනෙකුට හරි අමාරුයි ඒක අතාරින්න. ඒ තරම්ම භවනා ලෝකේ ගිහියත්වන්ට යන්න යන්න ඒගොල්ලෝ අර කෙටි ක්‍රම හොයන්න හදනවා. කෙටි ක්‍රම හොයන්න ගියාම මම අසවලවසව ඥාන පහල කරන තියෙනවා අසවලවසව ධාන පහල කරන තියෙනවා අසවලවසව භාවනා කරනවා කියලා කිව්වට නොකර ඉන්නවට වැඩිය නම් හොඳයි. නමුත් වැරදි වැරදි පාරක් තිගෙන යන්නේ ඒක තන කරකැවි කරකැවි ඉන්න මිසක කවදාකවත් කඩාන ඉදිරියට යන්න බෑ මොකද මේ ක්‍රමයට අහු වෙලා තියෙන්නේ ඒ ක්‍රමයේ තියෙන ආධිනවේ තේරෙන්නේ නැහැ ඒ ක්‍රමයේ තියෙන ද්වේෂය තේරෙන්නේ නැහැ ඉතින් ඒක නිසා හරි අමාරුයි කොට ගන්න. ඉතින් ඒක නිසා මේ ඒක කාටවත් කෙනහිලක් කරන්නේ නැතුව කට රිදවිලක් කරන්නේ නැතුව සත්‍යමත් වෙන්න කියනකොට බොහෝ මධ්‍යස්ත සාමකාමී ක්‍රමවේදයක් ගන්න. ඒ විපස්සනා කරන්න හදනවා මම සමත භාවනා කරනවා ඒ කොයි එක කිව්වත් මගේ කරට ඇහෙන්නෙම නැහැ මං කියන්නේ මොනවාවත් එපා සතිය වඩන්න සතිය වඩනකොට ඔක්කොම ටික ගැට ඇරිලා බුරුල් වෙලා එන්න පටන් ගන්නවා ඊටදී උඟ දෙනෙක් කැමති ඊටදී බරපතල භාවනාවල් කරන්න නමුත් මං කියනවා බරපතල දේවල් හොඳයි නරක නෑ නමුත් සතිය නැතුව මොනවක්වත් කරන්න බෑ ඒ නිසා අපි සතිය හිමීට වඩා ගමු ඒකල සතියේට ඉඩ දෙමු එයා එතකොට මේ නායකත්වයේ ගන්නවා සතිය භාවනා මෙහෙවන්න පටන් ගන්න. ඒ නිසා අපි ඒකට නිතර අනුග්‍රහ කරනවනම් භාවනා ජීවිතේන ගොඩාක් සංකීර්ණතා සංකරතා එන්නේ නැහැ.